ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් යතෝ ජකෝ වික්‍රේ අරිය ශාවකස්ස සංජ වේරානි භයානි උපසං සම්පන්නන්ති චතුයිච සෝතා අත්තියං වේහි සමන්නාරතෝති අහියෝ තස්ස ඥායෝ සංඥාසු ඉක්ඛෝති සුප්පති විඤ්ඤෝ සෝ නිරයෝ මේ හේන තිරස්ථානයෝ නියෝ හේන පෙත්ති විසරෝ හේනාපාය දුරති විනිපාකෝ සෝතාපන්නෝ අමස්සෝ අවිනිපාත සම්මෝ නිරතෝ ඵල ලබා ගන්නා වූ ඉගෙනීම සබුදාගා සලාගා ආර්ය ප්‍රතිසම්බිදාගා ත්‍රිවිද්‍යා සතාපිඥා ආදී විශේෂ ගුණයන් ලබා උත්සව පිළිසෙයි. සරලව විශ්ව වශයෙන් සඳහන් වෙන්නේ සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීම. ඒක කුංචි දෙයක් වශයෙන් ඒ කාලේ තරගන්නේ. අවශ්‍ය බව සඳහන් කළා. සම්පත්ති හතර. ඒ සම්පත්ති හතර සම්බන්ධව ඉඳලා බලනකොට මේ වර්තමාන ජීවිතයේදී ජීවුන කරගත යුතු දේවල් පමණක් නොව අතීත ජීවිතයෙන් මෙහාට හරියට හොරාගෙන ඇන්නා ගුණධර්ම සමූහයේ දුක් ඒ සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන් අප අපට තේනවා මේ සෝවාන් කෙනෙකුට අවශ්‍ය සෝවාන් වීමකට අවශ්‍ය වන වශයෙන් අතිරූපදේශ වාක්‍ය අතිරූපදේශ වාක්‍යයේ සප්පාය සප්පාය සම්පන්න සිල්තු සප්පාය හොඳ කිසු ගුණ ඇති ප්‍රදේශයක් වීම මතු රූප දේශය සම්පූර්ණයෙන්ම උපකාර වෙන දෙයක් වශයෙන් සාකච්ඡා එතකොට මේ විදිහට මේ පරිසරයේ මුලට සකස් මුලෝදා සංයාගෙන මේ දෝවන් පවගෙන ප්‍රදේශයේ වුණා. අචන් විදක පරිසරේ නාස් කරගන්න. විද්‍යාලයා මේ කෝරකම් එක මුල පරිසරය නාස් කරගන්න. විද්‍යාලයා මොඩකක් ඒ නිසා දුර්වල පරිසරය සකස් කරගන්නවා. එනිසා මේ ප්‍රතිරූප දේශයේ කියන එක මොහොතේ කෙරවම එක එක විදිහටම කියන එකක් නෙමෙයි. නැත්නම් විදක ප්‍රතිරූප දේශේ අප්‍රතිරූප දේශයක් වෙනස් කරුවා අමාර විදක අප්‍රතිරූප දේශය ප්‍රතිරූප දේශයක් කරගන්නවට පුළුවන් වෙන්නේ. ඉඩ තියෙනවා. එන්න මේ නිසා හොඳ ප්‍රදේශයක වාසය ලැබීම හොඳ ප්‍රදේශයක් කරගෙන හොඳ පරිසරයක් අවහන අදා හදවත කරනවා නම් එතකොට මේ මොන ධර්මයන් ලබා ගැනීමට උනන්දු ඇති කරගන්නට පුළුවන්. නැත්නම් විෂක අර හොඳ පරිසරයක් සාහ කරගන්නවා කියන්නේ සමන්ගේ අභ්‍යන්තරයේ නමුත් එය නියමන්නමට ප්‍රයෝජන ගන්න නැති වුණා ඒක පරිලෝක දෙයෙන් ලැබෙනා වූ ගුණයෙන් ඇතිවෙන්නේ නැහැ. කොහොම හරි පරිලෝක දෙයක් සද්ධාන්නේ තේරුම් ගත්තා තේරුම් ගන්නවා කියන්නේ ඒක උදාහරණයක් කරනවා ඒ වාක්‍යම හඳුන්ගත් ඒවා පිළිවෙත විතර පුරාස් වෙනවා අන්න ඒ වගේ සත්පුරුෂයන් ඇගේ ඇතුළ තියෙනවා නම් ඒ සත්පුරුෂයන් මේ ආශ්‍රය ලැබීම මේ ගුණ ධර්මයන් ලබා නැත්නම් මුදලිය ඉන්න බලෙන් මේ මහදන්නේ නැත්නම් ළඟට ආවොත් කර්ම පියාදේ. එනිසා මුදලිය ආදී යෝගාවචරයන් වශයෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වන උදවියට එක්තරා මත්වක සත්වයක ජීඳුන බලවත් ඕන යනවා. ඒක එහායින් අගමන යෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය. නුවණ යොදා ක්‍රියා. එතකොට ධර්ම ශ්‍රවණය වැදෙන්නකෝ සෝතාපන්න මාර්ගය ලබා ගැනීමද ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. අතරින් අතර ධර්මයේ අහන්න පිළියෙල කරගන්නට ඒ ධර්මයේ ඇදීම සමන් ළඟට ධර්මයේ නිකන් ඉන්නවද නැහැ. ධර්මයේ බලන බලාපොරොත්තු වෙනවා. ධර්මයේ තියෙන අංශයනක එතෙන්ද තමන් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන එකම නෙමෙයි තව එහා ගුණධර්ම සමූහයක් තියෙනවා. ධර්මයේ අන්තිමවට සම්පූර්ණයෙන් කරගෙන යන්න ඕන. ඒ දෝෂණය කරගෙන යන්න ඕන හැමෙන්න ඕන. එතකොට කැමෙන්න ඕන කම් දෙන්න ඕන. එතකොටයි මනෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒකේ හෝ ධර්මයක් අහන්නට සැරසෙන්නු. ඒ ධර්මයක් ඇහිම ඇතන් විටක මේක කීපාතකින් විග්‍රහ කරවන්නේ කරන්නට පුළුවන්. මනස් ඇහිම වගේම මනස් මේ කායේ කියන මනස් සදහම් වල කියන පොතක් දරුවා ඒකත් උපකාර පොතක් බලනකොට ඇතන් විටක සමන්ත නියම සත්‍ය තෝරා ගන්න බැහැ. බණක් අහනකොට ඊට වඩා ශක්තියක් ලැබෙනවා. ඊට වඩා බලයක් ලැබෙනවා. ඒ වගේම අහපු බණ නැවත මෙනෙහි කරනවා. ඒ වගේම තමන් දේශනා කරපු බණ තමන් ආපහු නැවත සලකා බලනවා. අහපු බණ තමන් කියාපු බණ නැවත නැවත නැවත සිහි කරනවා. මෙනෙහි කරනවා. මේ විදිහට සිහි කරනකොට මෙනෙහි කරනකොට මේ දෙකින්වත් මේ ධර්ම ශ්‍රවණ ශක්තිය ධර්ම ශ්‍රවණයෙන් ලැබිය හැකි ශක්තිය ලබා ගන්නට පුළුවන්. එතකොට අනුන්ගෙන් ධර්මයක් ලැබීම ඒ වගේම අහපු ධර්මයක් නැවත දැරීම, පොතක් බැලීම, බලාපොරොත්තු අ පොතේ සඳහන් කරුණු නැවත නැවත සලකා බැලීම තමන් ධර්මය දේශනා කළා ඒ දේශනා කරපු ධර්මයේ නැවත ආපහු මෙනෙහි කිරීම කියන මෙන්න මේ කරුණු සියල්ලම ධර්ම ශ්‍රවණයට අරන් වෙන බව සලකනවා මේ හැම අවස්ථාවකදීම අපි ධර්ම ශ්‍රවණය කිව්වාට නිකම්ම ධර්ම ශ්‍රවණය කරන ධර්ම දේශනාව තමයි මේකේ වටිනා ප්‍රයෝජනය. සැලකේ. විමුක්තායතන ජීවිතේ නිවන් කුළු ගන්නවා. කෙලසුන්ගෙන් හිත මිදීමට උපකාර වන අන්දමේ යම් කිසි ධර්මයක් යම් තැනක සඳහන් වෙනවා නම් යම් කිසි දේශනාවක් ඇහෙනවා නම් ඒ දේශනාව තමන්ගේ ආධර්මය ඒ සුබඳ එකක් වෙන්නේ නිවනට යොමු වෙච්ච කෙලෙසුන්ෙන් හිත පහක් කර ගැනීමට උපකාර වන අම්ලමී ධර්ම. මේ විදිහේ ධර්මයක් අහන්න ලැබී නැවතනවද සලකන්න ලැබී මෙනෙහි කරන්න අවස්ථාව සලසා ගැනීම ධර්මස්වර මේ ශක්තිය ලැබෙන බව එනිසා මේ ධර්ම ධර්ම දේශනා කරන ඇත්තොත් දේශනා කරන්න බලාපොරොත්තු වෙන ඇත්තෝ නිතරම ඒක යොදා ගන්න ඕන අනුත් ධර්ම දේශනා කරනකොට එතන විමුක්තායතන ජීවිතයේ සාධනයි. ඒ නිවන නිවනට උපකාර වෙනවා. නිවන් මඟ පෑදෙන අන්දමට ධර්ම දේශනා බලාපොරොත්තු ඒ වාගේ ඒ ධර්මයේ නැවත තමන් මෙනෙහි කරනකොට තමන්ගේ හිත පහදින්නට පුළුවන් බලාපොරොත්තු සාර්ථක කරගන්න. මෙන්න මේ විදිහට ධර්ම ශ්‍රවණය උපකාරක ධර්මයක්. හතරවෙනි කාරණය මුක්ති අසමුඤ්ඤත. පෙර කර මුක්ති ඇති බව. සෝවාන් මාර්ග ඥානයක් ලබා ගැනීමද බලාපොරොත්තු වෙන්නේ කෙනාට උපේ කත පුණ්‍ය සාවකය. උපේ කත පුණ්‍ය සාවකය ලෙස රක්ෂණ සම්පත්තියේ කියන සඳහන් වෙනවානේ. විද්‍යා සම්පත්තිය, ඥාන සම්පත්තිය කියන සම්පත් දෙකක් සඳහන්. ඒ ඥාන සම්පත්තියට ආරම්භ වන්නා ගුණයක් මේ කුම්භේ හත පුණ්‍යතාව. හත පුණ්‍යතාව. කරන බා කරපු කී ඇති සංකාරයක් ඉබක්. එතකොට තමා මේක කියලා යාත් කර යාත් කරපු කින්කේ සතරන සම්පත්තිය ආරම්භව අපි පොඩා සම්පූර්ණ කළා. ඒ විශේෂයෙන් භාවනා සීග සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ගුණ ධර්ම. විශේෂයෙන් දර්ශනා පුරුදු කරලා එතකොට අර අවශ්‍යක කුසල ධර්මය දාන සීල ආදී දෙනදෙන කුසල ධර්මය ඒවා සම්පූර්ණ කරලා එනකට ඒ කුජලයා අර අවශ්‍යක ධර්මයන් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලැබෙනවා හොඳට මෙන්න මේ විදිහට චක්‍ර සම්පත්තිය උගන්වනවා සෝවාන්කම සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීම සුදුසු වීමට මේ සම්පත්තිය හතර. මේ සම්පත්තිය හතර තමන් තුළ දියුණු වෙන්න ඕන. සුඛ සම්පූර්ණව සම්පූර්ණව දියුණු වෙන්න ඕන. මේ සම්පත් හතර මාළඟ නැහැ කියලා නිකන් ඉන්නකොට නැහැ කියන එක තමන්ට තෝරගන්න නැහැ. මේ සම්පස්සේ හතරෙන් සමහරක් අ අත්වාද වෙනවා නම් එහෙම බලුවහම උපේරද මොඤ්ඤතාව කියන එක නැහැ කියලා හිතන්න. ඒනවා ගැන සම්පූර්ණ නිගමනයට බහින්න පුළුවන් අත්නම් තියෙනවා නැහැ කියලා බෑ. ඇතැම් විට යටගෙන කියන්න පුළුවන් කාර්යාවයක් නැග සාධේ ඒක සංස්කාර වල යාකරන සම්බන්ධ හේතු වෙනවා. දෙවියන් හොඳ වැඩ කරනකොට හොඳ වැඩේ යෙදෙනකොට ඒව මත වෙන්න පුළුවන්. ඒ නිසා මේ කර්ම සම්බන්ධව මතපට වෙන්නේ නැතුව මේවා ආ තේරුම් අරගන්න ඕනේ මේවා අවශ්‍යයි කියලා තේරුම් අරගෙන යෝග කර්මය භාවනා කියන දේ එතකොට ලබා ගන්නට පුළුවන්. මෙන්න මේක අ සඳහන් කරේ සෝතාපට්ටි මාර්ග ඥානයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ අවශ්‍යයි. ඒකෙන් පෙර පුරුදු කරපු ඥාන ශක්තිය කුසල ශක්තිය අදට තියෙනවා වර්තමානයේදී තියෙනවා. අතීත ශක්තිය මේ ඇවිල්ලා මේ වර්තමාන රැකට උපකාර වෙනවා. මෙන්න මේ විදිහේ ගුණධර්මයන්ගේ යුක්ත වෙච්ච තරස්සා නොසතු බතව භාවනාවේ යෙදෙන. සමයමතව භාවනාවේ යෙදෙන අවස්ථාවේදී ඒ අභ්‍යන්තරයේ සමගිය අභ්‍යන්තරයේ මේ සෝතාපට්ටි මඟේ ලබා ගැනීමට උපකාර වෙන අන්නමට අර ඉන්ද්‍රිය ධර්මයක් දියුණු කර ගන්නට ඕනේ. ඒ ධර්මයන් දියුණු වෙන අන්දමට කටයුතු කරන්න ඕනේ. මේ විදිහේ සෝවාන් මාර්ගයක් ලබා ගැනීමට හැකම් කෙනෙකුට පුළුවන් වෙනවා. එකවරක් මනස අහක හැදීම ලබා ගන්න පුළුවන් සමහරවිට. අරුණ්‍යයන් ගන්නෙ එවස්සත් බුද්ධයන්ට තව දිනක් අරමුණු විස්තර කිරීමේදී පුළුවන් වෙනවා. ඒ පුණ්‍යලයට හුඟක් පහන්සි වෙනවා. හුඟක් පහන්සි වෙනවා. ඒ හුඟක් පහන්සි වෙනවා කියන්නේ ක්‍රමානුකූලව යෙදෙන්න ඕන වීර්යයක් ගන්න ඕන ක්‍රමානුකූලව. ඒ ක්‍රමානුකූලව යෙදෙනවා කියන්නේ ඒ භාවනාව කරන භාවනාව යෙදෙනකොට අතරින් පතර කඩ වීම මේ කටයුතු කරනකොට ඒ ශක්තිය දැනෙනවා. කඩ වෙන්නේ නැතිව ඒ කටයුතු කරගෙන යනවා. අඛණ්ඩව ඒ කටයුතු කරගෙන යනවා. එතකොට මුලින් පටන් ගන්නවා ඒ පටන් ගත්ත ළඟට ඊළඟට නැවත නැවතත් නැවත නැවතත් ඒ විදිහේ කරගෙන යනවා. මුලින් පටන් ගත්ත ක්‍රියාමාර්ගයේ ක්‍රියා සංකතිය ඊළඟ ක්‍රියා සංකතියට උපකාරයි. උපකාර වෙනවා වාගේම මුලදී ලැබිච්ච ක්‍රියාවන්ගියට සංකතියට වරාකක්යක් දෙවෙනි අවස්ථාවේදී ලැබෙනවා. තුන්වෙනි අවස්ථාවේදී මුල් අවස්ථාවට දෙවෙනි අවස්ථාවට වැඩි වැඩි දියුණු වෙච්ච ක්‍රියාවන්ගියක් මතු කරගන්න පුළුවන්. මේ විදිහට මේ විදිහට හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි වගේ එහාට එහාට දියුණු වෙනකොට දියුණුවේ ගැටයක් වත් සම්පූර්ණ වෙනවා ඒ වාක්‍යෙම ඒ විදිහේ දිනු වෙනවාද කියලා තමන් හොඳට සැලකිල්ලෙන් තමන්ගේ චිත්ත සංධානයේ ගියාම බලලා කරකන්න පුරුදු වෙන්න ඕනේ ඒ විදිහේ පුරුදු වෙන අවස්ථාවේදී බලවත් වීර්යයක් දෙනකොට ඒ බලවත් වීර්යයෙන් මේ තමන් බලාපොරොත්තු වන්නා වූ தත්ත්වය සම්පූර්ණ කරගන්නට පුළුවන්. සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ සම්පූර්ණ කරගන්න අර බලවත් වීර්යය යොදනවා කියන්නේ අර චතුරංග සමන්නාලක වීර්යය කියන වාක්‍යයක් යොදන්නවා. එතකොට මේ විදිහේ වීර්යය යොදන්න ඕන අවස්ථාව බලන්න. අනවස්ථාවේ කියන්නේ මේ අනියම් අවස්ථාවකදී මේ චතුරංග වීර්යය එළොත් මත්තක ලබන්න දෙන්නා වූ සත්‍ය ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව වැළකීලා යනවා. එනිසා හොඳට එරෙදම් භාවනාව කරලා ඉදී ප්‍රතිඵල ලබා ගන්නමයේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව සලකා බලනකොට විතර බලනකොට ඒත් දුක් කරලා තියෙන පිළිවෙල. අර භාවනාව දිගට කරගෙන කරගෙන ගියා යම් දවසක තමන් තුළ මේ මේ ඉන්ද්‍රිය ධර්මයන් ගුණ ධර්මයන් හොඳට ජීවන වලින් ගෙනවා තේරෙනවා. කර්මස්ථානයක් ඉතාම හොඳට පැහැදිලිව තේරෙනවා. සමන්ත භාවනාව පිළිවෙලට කිසිම අමාරුවක් නැහැ. ඒකේ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ සත්‍යයක් සත්‍යයක් එලි බහැඳුම් වෙලා ආරෝපවත් වෙලා පැහැදිලිව තේරෙන්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. යෝගාවචරයාට ඒබඳු අවස්ථාවේදී ඒ සාස්ත්‍රයෙන්ම මට දැන් හරි යනවා සම්පූර්ණ වෙනවා තව ඩිග්‍රීකින් සම්පූර්ණ වෙනවා කියන හැඟීමක් ඉවක් වාගේ එක පහළ වෙනවා ඒ පහළ වෙච්ච අවස්ථාවේදී අඛණ්ඩ වීර්යයක් ප්‍රදාන කරනවට ආසා පරිත්‍ත්ත කියන වචන වලින් සඳහන් වෙන අන්දමට වීර්යයක් ප්‍රදාන කරනවා. අනේ වීර්යය දරකොට ලබා ගන්න පුළුවන් මේ බලාපොරොත්තු වන තත්ත්වය. සෝවාන් මාර්ග ඥානයේ පමණක් නෙවෙයි ඉතිහාස වෙනවා මාර්ග ඥානම ලබා ගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ක්‍රමානුකූල උත්සාහය. මේ ක්‍රමානුකූල උත්සාහ ගන්න අවස්ථාවේදී අර මොනම අන්දමකින් වත් සමන් රවටෙන නරකයි. අනුන් රවට්ටන්නේ අන්නත් නරකයි. තමන්ට මේ දේ වල කියනවා කියනවා කිය කිය අනුන්ට කියන්න යන්නම හොඳ නැහැ. ඒකෙන් පහත වැටෙනවා. තමන් ලැබි තමන්ට ලැබිච්ච ගුණ ටික පහත වැටෙනවා. රෝගෝත්තරණයක් නම් පහත වැටෙන්නේ නැහැ. ඒ මෙහාට දෙන්නා ගුණ අනුන්ට කියන්න යනකොට පහත පහත වැටෙන්නේ මොකද? අර අනුන්ට කියන යන්න අවස්ථාවේදී ඇති දෙන්නේ කරා මානෙ. අදන් මේක ඊටත් වඩා වෙන වෙන කෙලෙස් ඇති වෙනවා. මෙන්න මේ නිසා අනුන්ට කියන්නේ යන්නට හොඳයි. අනුන්ට අරවන්න යන්න හොඳයි. අනුන් කවක් ගන්න හොඳයි. අනුන් කවක් ගන්න අරකට සැලසෙන්නේ තමයි. මෙන්න නිසා පිළිසිතු අදහස්. නියම පිළිසිතු අදහසින් වැඩ කරගෙන යන්න ඕන, වැඩ කරගෙන යන අවස්ථාවේ අර සඳහන් කරපු අංගමත තත්ත්වය ආවහම ආගාමී කියන මේ ගුණය ඇති කරගෙන වීර්යය දක්වනවා. එතකොට වීර්යය ගාම හිත ප්‍රතිඵල ඒකාන්තයට කරකැවෙන. මෙන්න මේ විදිහට ප්‍රථම මාර්ග ඥානයේ සැලසෙන බව කරනවා. මේ මාර්ග ඥානය ඒ අවස්ථාවේදී එහිදී දෙනා සම්පත්තිකර ධර්මය බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවට ප්‍රකාශ කළා. ප්‍රයත්න අවස්ථාවල ප්‍රකාශ කළ නොයේ විදියට. පතවියා ඒකරත්යේ සත්‍යස්ස ගමනේ සබ්බ ලෝකාදි වශයෙන් සෝතාපට්ටි භාවයන් කියලා ප්‍රතිපදාවලින් සඳහන්. ඒ වගේම වදහන්සේ රුක්කලේට තිබිච්ච කොළනිකක් ආරම්භ. ඒ වගේම සත්‍යක නියමිත ආරම්භ වෙන්නලා මෙතන තියෙන මේ පස් පිළින මේ පොළ දෙකද වැඩි මේ කැලේ තිබෙන පොළොද පොළොවේ තිබෙන පස් වැඩි කියලා විචුනාසේලා ඒ අවස්ථාවේ විචුනාසේලා ඒ හසේලා විචුනාසේලා ආහාරකට උත්තර දුන්නාම අදේ කියන පස් එකක් පොළ දෙකක් ඒ කාණි කැලේ තියෙන වැඩි පොළොවේ තියෙන පස් වැඩි කියලා උත්තර දුන්නා. එතෙන් බුදුරජාණන් වහන්සේ වදාහලේ බුදුරජාණන් වහන්සේ වදාහේ මොකද සෝවාන් මාර්ග ඥානි නැති කරපු කෙලෙස් දුක් නැති කරපු දුක් වල මේ පොළොවේ පස් වාගේ ඉතුරු වෙච්ච දුක් ටික මෙහෙ පිට කියලා පක්ෂිකවා මම අතකට දාවරද දැක්කේ පොලිටික වාගේ ඉතුරු වෙච්ච මේක නමුත් ඒක සාගරයේ කියන පොලිට වාගේ නැති කරපු දුක් වල සංසාරික දුක් වල කියලා ඔය විදිහේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරනවා. එතකොට මේ සෝතාපට්ටි මාර්ගයේ ලබන කොට සංයෝජන තුන සෝවාන් මාර්ග ඥානෙ දෙන්නවා කියන එක දෙදලා සංයෝජන වශයෙන් ඒ තුන පමණක් ආකාරයේ ආකාරයේ කියන ආකාරයට කියන ආකාරයට සෝවාන් මාර්ගයේ ඒ අපිටම දැන දෙකේ තියෙන ආපාදාපින් තත්ත්වය සෝවාන් මාර්ගය මනෝඥානය අපිට ආපයන් බලලා ඉන්නේ බලලා ඉන්නේ බලලා ඉන්නේ මේ බලලා නැත්නම් ඒ බලලා ටිකක් කරන උපස්ථානය මෙන්න මේ විදිහට වෙනදෙන කෙනෙක් කරපා අහහ ඒ කියන්නේ ඒ කුසල කුසල සංස්කාර කියන්නේ කුසල සංස්කාරයන්ගේ මොන විපාක ලැබෙන්න ඉඩ තියෙන මේ කුසල සංස්කාර අකුසල සංස්කාර මව හතරට ඉඩ තියලා ඒ ඥාන කෙලවරක් නැති සංසාරයේ උපදින ඉඩ තියෙන නැති කිච්චිය. ඒවා නිවිජයකට ලැබෙනවා. කුසල වශයෙන් තමසල වශයෙන්. මේවා ඔක්කොම තියෙනවා එක සංතානයක කියලා නිශ්චය කරන්න කාටවත් නැහැ. ගණන් කරලා කියන්න කාටවත් නැහැ. ඒ තරම් ශාල සංඛ්‍යාවක් අලම් දබතවාන සංඛ්‍යාවක් අභ්‍යන්තර සංකාණයේ තියෙනවා. අනාගතේ විපාක දෙන්න සුදුසු වන්දමට. ඒ කියන්නේ වායු බුදෝනා ඉදිරියනම් කරලා වේදාපාය මොනවල මරජ රෝග මොනවල දිවි රෝග මොනවල ඔය විදිහට ඔය මොනවල පොදවල ඒ මොනවල පිටවන්න සුදුසු කර්ම විඥාන කර්ම විඥාන කොපමණ තියෙනවා කියලා හිතන්න. කියන්නේ නැහැ. මේ සියලුම කර්ම විඥාන නැති කරනවා මේ දෝෂාපතිමාන විඥානේ භව හතකට ඒව ඉතුරු කරනවා. භව හතක කර්ම විඥානේ ඉතුරු කළා අනන්ත අපරිමාණ සංසාරේ වෙන්න ඉඩ දෙන්නා වූ සියලුම කුසල අකුසල කර්ම සංස්කාර යනවා මේ මාර්ගය. උපමන කියන්නේ මේක උදාහරණ මාර්ගයක් නෙවෙයි දෙකෙන්නේ ඒක කියලා ඉවර කරන්න. මෙන්න මේ විදිහට මේ සෝදාපට්ටි මාර්ග ඥානෙහි කර්මය කුසල කර්මය ජීවන ශක්තිය පෙන්වන කරන්නේ. ධර්ම ශක්තිය සංසාරේ ජීවකත් නිරෝධවන්ත කරන්නේ. ඒකේදී නිරුද්ධන්ති කියලා ඔය විදිහට සාමන. අපත් මහාන පෙරවරක් මෙන්න සංසාරේ යම්තා නාම රූප වශයෙන් මේ කරුප්පදිනවන මේ හැම එකක් භවහතට ඇර මත ඉදිරි කරලා ඉදිරි වේවා අටවෙනි භවයේ ඉස්සම්ම එහාට සත්‍යාරි ඇති කරලා මේක සාමාන්‍ය කතාවක් සාමාන්‍ය කතාවක් කියන්නේ නැති බව අටමහාදියක් කියන රතන රෝධේ සමහරන පිළිවෙලට අටවෙනි මොබයක් කරන්නේ නැහැ මෙතන ඥාන ශක්තිය ඉදිරිපත් වුණාම ඥාන ශක්තිය අනුවර ඇතන් දෙවිය විදවනා දිගට සංසාරේ ඒ ඉපදීමේ ආශාව අනාප නිසා සෝවාන් සමගච්ඡ සමහර ඇත්තන් මුච වඩා වාර කරන ඒ සංසාරේ උපදිනව නවතර අනාද ඒ සම්පූර්ණේ මේ මොයායි නැවත ඒකෙත් වැඩි. ඒකත් මාර්ගඥානේ යම් ක්ලේශයක් ඇති කරලා නම් ඒ කෙලෙස් නැවත එන්නේ නැහැ. යටිකරෝ යටිකරෝ කර හරේ හොඳට ආකල්ලා යන්නේ කරුකන කරේ අනේ හොඳට අනේ හෙටම වතුර නැවතෙන්නේ නැතුවා වාගේ මේකවා කියලාගේ අභ්‍යන්තරෙත් ඒ නැතිකර කෙලස් ගන්නාගෙන නෑ සාමාජික විද්‍යාවේ නපත වරාමාස ආදී වර්ති වෙනවා මේ කෙලස් රාජ්‍ය නැවතෙන්නේ නෑ ඒ විදිහට කියලා කියන්නේ. ඒකද මෙන්න මේ විදිහේ මේකෝ අම්මා ඥානී ලබනතාවතාවේ ඒ කෙලෙස් වැඩි කිරීමේ සියෝයි කියන්නේ ඊළඟට ඒ සෝවා විද්‍යාලය සම්බන්ධ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දේශනා පාඩයක් පළවෙනි ප්‍රකාශනයේ කියතෝජ කොමිතේ අරිය භාවකස වේරානි භයානි උපසත්තානි එක කාරණයක් සඳහන් කළේ. ආර්ය ශ්‍රාවකයාට වෛර මාය පහ සාධිනවා. වෛර මාය පහ කියන්නේ පංච දුෂ්චරිත. පංච දුෂ්චරිත නිසා ඇතිවෙන වෛර සහ භය ගැන කියන්නේ. සරකා බලමු පානාති පාති පුජ්‍යලයා මරණ පුද්ගලයා. අවකරණ පුද්ගලයා. මේ සත්වයින්ද්‍රාව නිසා වෛරහස ඇති කරගෙන ඉන්නවා. ඒ වාගේම හිං භයෙන් ඇතිගත්තේ වාසය කරන සෝමා පුද්ගලයා ඒ තොර වෙච්ච නිසා ඒ බය නැහැ. අභිඥාදාන අධිපතාරී යයාගත් සොරකම් කරනවා. සොරකම් කරනවා කියන්නේ ඒ නිසා වෛර භය. ඒ වෛර භය සමාජයලයාට. මිත්‍යාචාරී යදින මුජලයාට වෛර භයයි. ඒතර වෙච්ච මුජලයාට එදෝවා මුජලයාට ඒ වෛර භය නෑ. මුසාවාද මුසාවාද කරු කියන මුජලයාට ඒ නිසා වය. ඒ නිසාම වෙච්ච දෝවා ජනයාට ඒ වය ඒ වෛර නෑ වය නෑ. ඒ වගේම කාමර පානය කරන්නා ජනයාට ඒ ආයයි වෛරයි. ඒ ඒ මහත් වෙච්ච දෝවා ජනයාට පංච වේරානි භයානි උපසන්තානි වන්ති කියලා කිව්වේ මේ සෝවාන් මේ සාන්ත ඊටත් පවත්වන්නට පුළුවන් ශක්තියක් තියෙනවා මේ දෝවා. මේ දෝවා බලේ සමගම ලොකු ශක්තියක් තියෙනවා. ලොකු සානතිලාගත අදහසක් තියෙනවා. පංච වේරානි භයානික සත්තාය. යතෝයිච සෝතාපට්ඨිය අංගේ සමන්නාගතෝ. සෝතාපට්ඨිය අංග හතරෙන් සමන්නාගත වෙනවා යුක්ත වෙනවා මේ ආරි. සෝතාපට්ඨිය අංග සෝතාපට්ටි අංගහතර අර මුලින් සඳහන්සනේ සෝතාපට්ටි මාර්ග ලබා ගැනීමට උපකාර වෙන කරු. මේ කියන්නේ සෝතාපට්ටි මාර්ගය ලබා ගන්නාම ඒ ලබාගත් පුද්ගලයාට ලැබෙන සත්ව හතරක්. විචක්මකාදීන සමන්නාස. සෝදාප්පී සංඛ්‍ය විචක්මකාදීන සමන්නාස. අරියකන්තේ සීලේන අවන්නාස. ඔන්න ඔය කියන හතර. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියම ප්‍රසාදයක්. නියම කර්ම නියම අන්නවට කර්ම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ සරුවමිතා ඥානයේ නියමන්නේ මේ තේරුම අරගෙන බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සරුවඥයි කියන සීල වැඩි කරගෙන පාරවන්නා වූ අවිජ්ජා ප්‍රසාදේ නියමන්නේ තේරුම අරගෙන වෙනවා අටල ප්‍රසාදයක් තියෙනවා ධර්මයේ ඒකාන්තේ මනෝ ක්‍රියාකාරී ඒ යනුවක් පාඩුවක් නැත්තේ නෑ ඒ කාර්යයෙන් බාර වෙනා ඉරියන්නේයි කියලා අරනවා පිළිලයක් ඇති වෙනවා. ධර්මයේ පිටුද තේරුම් ඇති කරගෙන ඇති වෙනවා හතරක් කරනවා. සංඝරත්නයේ ඒකාන්තයෙන්ම දුබලි මාර්ගණී. ඒකාන්තයෙන් දුබලි මාර්ගෝ මහා සංඝරත්නයේ කියන හැකියාව ඇති කරගෙන සංඝරත්නයේ හැකියාව ඇති කරගෙන. ඒ වගේම අරියකම්ප සීලය කියන පංචශීලය අඛණ්ඩව ඒ සීලය ආරක්ෂා කරනවා. ආනාති පාටි ආදී ඒ කරුණු පහෙන් සම්පූර්ණයෙන්ම වැරකිලා වැරදි කරුණු පහෙන් වැරකිලා නියම අන්තමට මේ ශික්ෂා පද ආරක්ෂා කරගතියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි තිබෙන ප්‍රසාදය නැති කිරීමට මේ කුජලයා තුල තිබෙනා වූ සත්‍තාව ඇතිවෙන්නේ නැති කිරීමට මා මාදේ කොටවත් නැහැ. සාමයේකට මානයේකට දෙවියෙකුට පුළුවන්කම කියන්නේ. ඒ සම්බන්ධව කතාවස්තු කාර්යය කියනවා. ඒ වගේම ජීවිතේ යටත් ජීවිතේ යටත් පංච ශික්ෂාපදයක් කරන්නේ. ශික්ෂාපද කරන්නේ. මෙන්න මේ කරුණු හතරයි චතුරික සෝදාපට්ටි අංගේ සමන්නාගතෝ පරියෝජංස ඥායෝ පඤ්ඤාය සුප්පටිවිද්ධෝ හෝති දෙතුන්වෙනි කාරණේ වශයෙන් සඳහන් වෙනවා මේ සෝවාන් කියලාට ආර්ය ඥාය ආර්ය ඥාය ක්‍රමය ඕගේ ප්‍රඥාවෙන් තමන්ගේ ප්‍රඥාවෙන් සොප්පටිවිතෝ හෝති සොප්ප විදිතෝ සොප්පටිවිතෝ හෝති සොප්ප විදිතෝ මොනතම තේරුම් ගන්න ඒ වගේම සොප්පටිවිතෝ ප්‍රතිවේදවනේ කියමතේ තේරුම් ගන්න ආර්ය ඥාන කියන්නේ මොකක්ද ආර්ය ඥාය හොඳට තේරුම් අරගත්ත කෙනෙක් සෝවාන් වෙනවා යම් කිසි කෙනෙක් කියනවට මන පොතේ තිබෙච්ච පමණට වෙන කිසි වැඩි කියන්නේ වැඩි කම කලකාගෙන නෙමෙයි. ඒවනම් මේ නියමන්න මේ ධර්මයේ තේරුම අරගෙන අය මේ පිටත්වයට කැමති. පිටත්වයට කැමති කියනවා නියම අන්නවට ධර්මයේ තේරුම අරගන්න. ආර්ය ඥානයේ කියන ප්‍රධාන වශයෙන් සත්‍ය ප්‍රාණා පටිච්චසමුප්පාද ධර්මයේ හොඳට තේරුම් ගන්න. සංඥාපඤ්ඤ සංඛාර සංඛාර පඤ්ඤ විඥාන කියන ওই විදිහට මේ හේතුඵල ධර්ම සමූහය තේරුම් ගන්නවා. හේතුඵල ධර්ම වලින් තේරුම් ගන්නවා. මේ තේරුම් කර ගැනීම ඒ කර්ම සහිතවයි තේරුම් කරගත්තේ. අවිද්‍යාව තේරුම් කරගත්තා සංඛාරත් තේරුම් ගත්තා. අවිද්‍යාවේ தත්ත්වය මෙහෙමයි සංඛාරයන්ගේ தත්ත්වය මෙහෙමයි අවිද්‍යාවේ ක්‍රියාව මෙහෙමයි ඒකේ ක්‍රීඩිත්වය මෙහෙමයි ඒකේ ප්‍රතිඵල මෙහෙමයි ඒකට උපකාර වන ධර්ම මෙහෙමයි කියලා ඒවා කරනවා සංඛාරයන් සම්බන්ධවත් එහෙමයි සත්‍යය සලකනවා ඒකේ ක්‍රියාකාරීත්වය සලකනවා ප්‍රතිඵලය සලකනවා උපකාරක ධර්ම සලකනවා එතකොට මේ දෙක සම්බන්ධ වෙන හැටි අවිද්‍යාව සංඛාර වලට ප්‍රත්‍ය වෙන්නේ මොන ක්‍රමයකටද කියලා සියුම් ක්‍රමයෙන් වැටීම ඇති වෙනවා මේ අවිද්‍යාව පඤ්ඤා සංඛාර අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා කියලා නිකම්ම නෙවෙයි අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා සංඛාර නිසා විඥාන ඇති වෙනවා කියන යන්තමර නෙවෙයි ධර්ම tattvaය නියම අන්දමට තේරුම් අරගෙන න්‍යාය ක්‍රමයේ ධර්ම න්‍යාය කියන මට්ටමට තේරුම් අරගෙන තේරුම් අරගෙන ඊළඟට ඒක ප්‍රතිවේද වශයෙන් දැනගන්න. ප්‍රතිවේද වශයෙන් දැනගන්නවා කියන එක සාමාන්‍ය දැනගැනීමට වඩා වෙනස්. සාමාන්‍ය දැනගැනීමට වඩා වෙනස් ප්‍රතිවේද කියන්නේ කරුණ නියම අන්තයෙන් කරුණ ඇතුළ විදගෙන කරුණ ඇතුළත විදගෙන ප්‍රසහා කරගෙන සම්පූර්ණයෙන් ආනන්දයේ ආරම්භය පිළිගත්ත ඥාන ප්‍රඥා සුවිහිතෝ කෝටි සුප්පටිවිද්දෝ කියලා කියන එකත් මේ தත්ත්වේ තියෙනවා. මේ ආර්ය ඥාය කියන එක ආර්ය ඥාය කියන එක ආර්ය වූ ඥාය කියන එක තවත් විදිහකට තියෙනවා. ඥාන අත්මේ ඥාන ධර්මයේ පිටුවද ඥාන අත්මේ පිටුවද ඥාන ඒකට ධර්මයේ ඥානයයි අත්මේ ඥානයයි කියන දෙකක් තියෙනවා සෝතාපන්න මාර්ගයේ ලබනවට ධර්මයට ධර්මයේ කියන්නේ චතුරාර්ය සත්‍යය. ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ ඒ අවබෝධ කළ යුතු ධර්මෝනේ මාර්ග ඥාන අවස්ථාවේදී ඉදිරිපත් කරන්න ඕන චතුරාර්ය ධර්මය. චතුරාර්ය ධර්මය වර්තමාන වශයෙන් මේ පුජ්‍යලයා හොඳට තේරුම් ගන්න. චතුරාර්ය දුක්ඛ නියමකට මේ තේරුම් කරගන්න. දුක්ඛ සමුදය නියමකට මේ තේරුම් කරගන්න. දුක්ඛ නිරෝධය නියමකට මේ තේරුම් කරගන්නවා. දුක්ඛ නිරෝධය ආපේ පටිපදාව මම තේරුම් කරගන්නවා. මෙන්න මේ තේරුම් කරගන්න වර්තමාන වශයෙන් භාවනාව යෙදෙනේ මුදලය ඒ භාවනාවට ඉදිරිපත් වෙච්ච කර්මස්ථාන ඉදිරිපත් කරගත්ත කර්මස්ථානයේ අනුව අඥාත බාහිර වශයෙන් සියල්ලම තේරුම් අරගන්න දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන සත්‍ය හතර මේ මතකලා තේරුම් කරගන්න. ඒක ක්‍රමානුකූලව විදර්ශනා ඥාන සම්ප්‍රාප්තයෙන් තේරුම් කරගන්න. වර්තමාන වශයෙන් මේ තේරුම් කරගන්න. මේ සංගතේ වර්තමාන වශයෙන් මේ තේරුම් කරගත්තා වූ මේ ධර්මය අතීත අතීත අනාගතේ නැන්නේ අන්නේ යන්නේ කියන්නේ. අතීත අනාගත දෙකක් මේ මෙහෙ පවරවා ගන්න පොබුණා නේද? අතීතේ වර්තමානයේ මේ සංස්කාරයන්ගේ தත්ත්වය මෙහෙමයි. ඒකට අතීත වර්තමාන තරාලක කියන මේ තුනේම අවබෝධයක් ලැබෙනවා කරන ඒ මුචලයට තේරෙන්නේ දැලදී මේ මාර්ගස්ථානය සම්. එනිදීම අහනකොට සුළු වැඩක් නෙමෙයි. එතෙන් ජීවිතය මේ මේ මුචලයට අයිතත් අපට වෙනවා කියලා මේ බරක් අහලා සෝවාන් කරක් තේරෙනවා. දවුදාවා නානාගම රහත් වෙච්චන විතරකුත් පේනවා පොඩි පොඩි ඇත්තම් ඒ පොඩි ඇත්තම් පොඩි ශරීරයෙන් පොඩි වුණාට හිතෙන් පොඩි නෑ හිතලු මේ ශරීරයේ කියනක පොඩි දෙයක් ඇත්තම් පිටක මාරු ශරීරයක් වෙන්න පුළුවන් නමුත් ඒක නෑ දෙයක් ගන්න ඇතත් මෙතක ඉතාම පුංචි ශරීරයක් ඒක වගේ තමයි ඒවා එනේ බලාපොරොත්තු වෙනවා ශරීර තත්ත්වය නෙමෙයි අභ්‍යන්තරයේ තත්ත්වය නාම ධර්මයන්ගේ තත්ත්වය නාම ධර්මයන් මොනේ කියන්නේ කියන දැනගාට හොඳට කලකට හොඳට තේරුම් ගන්න ඕනේ ඒ විදිහට ඒ කාලය කියන ක්‍රමානුකූලව ඒක කුඩා ඇත්තට සත්‍යවල ඇත්තට මේක අපි තමයි අවබෝධය කවදා ගන්න පුළුවන්. අනිත් පැත්තට සංවේගයෙන් කරගන්න. කාට උනත් මෙන්න මේ හත්යම් සම්පූර්ණ වෙන්න ඕන. හරිෝ චක්ඥානෝ සංඥාය සුවිසෝ හොමති සුක්ඛදිනෝ කියපුකාරේ. ඉන්දරට රජානතරන්සේ මේ පුජ්‍යලයාගේ සෝවාන් පුජ්‍යලයාගේ ඉතාම පත්‍රයක් තියෙනවා. ඒ වක්තාට උදාහරණයක්. ඒ නිසා උදාහරණයක් පවත්වන්නට වුණාන පවත්වන්න තියෙනවා නේද? සෝවා සංකමහනෝ අත්තනාමත්තානම් යාකරේය. ඒන නිරයෝ ඒන නිරච්ඡාදෝ ඒන සෙච්චි විදයෝ ඒනාපාය දුක්ඛ විපාකෝ සෝතාපන්නෝ අවස්ස ආවනිකාත සම්මෝ නියතෝ සම්මෝ නිස්සාරායනෝ සෝතේ විදේ බුදානේ හවස්වන්න පුළුවන් කියලා උත්සාහ කරනවා සමාන අත්තාන අත්තකාම අත්තාන ව්‍යාකරේ ඒ පුඤ්ඤයා සමතින යම් කිසි පිළිවෙලකින් සමතින මෙන්න මේක කරන්න පුළුවන්. ඒවල සත්‍යය තමන්ම කියන්න වෙන මේ විදිහට පුළුවන්. ඒක ඒක යොම් මේක තාතා මේ සිද්ධියේ තාතා මේක උපදින්නේ අර කාර්ය උපදින්නේ ඉන්නේ නේද ඒක කරාම අර කාර්ය අර කාර්ය නේද ඉන්නේ ඒක ආකාර විභෝධනෝ සිරසමාපායත සම්ඥානේ සම්මේ කපුටෙක් වෙලා ඉන්නේ කරවලේ ඉන්නේ ප්‍රතිසිත වෙනවා සමේතනේ දිනාතේ ජීවිතේ වචනේ සෝනහපාය දුක්ඛේ විනිපාතෝ අපරේ යම් අපාය වේකට දුකලට කන්නේ නැහැ දුක්ඛේ තත්ත්වයකට කන්නේ නැහැ මානසික උපන්නක් දුරින් කරත් දෙකට බෑ කියන්නේ ඒ වගේම පහක් තත්ත්වයකට වැටෙන්නේ නැහැ. වඩා පහක් තත්ත්වයකට වැටෙන්නේ නැහැ. අන්නේ පහට සම්බන්ධ විනසහට ස්වභාවයක් නැහැ. ඒ අදහාට රැකගන්නයක් නැහැ. මේක ආදී තත්ත්වයේ තයි. සෝතාපන්නෝහම සෝරම් වූදාය. සමෝසෝත්කමාව කෙරෙන්නේ ඒ කෙරෙන්නේ දහස සම්පෝෂිත මුදිතේ මොහාර්ථය සම්බන්ධ බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා ගුණ රහසක් එතකොට ुद्देशो सर्वारुभाकम् एकमेकसेभाकम् साधय देवीतिरुधाने निर्णयिक मतोरम् निर्मुञ्जया सहेदारोति अपायशीला धर्मः मन्दिरं मधुवेतदा भावसंधानकद बुद्धान्तर्गानकद ऐनिदः ಸೇರಿದರೆ ಇತ್ತಲ್ಲ ಅಭಿನಯ ಅಂತಲ್ಲ ಉಪನ್ನ ಯುವ वो करेंगे आज मत ये काम दे रहे क्रियाओं के दम से हिम्मत सांसारिक दम से हिम्मत सांसारिक दम के दम से निर्णय दारुण आदि कहते हैं आपकी बहुत पैमाने में धारक भारत में कभी से प्रेम गांधी प्रेम में छोड़वा ऐसे කොහොම අන්නනේ කොහොම හරකුම ඇති කරගෙන භාවනා දෙන්න ඕන භාවනා කියන්නේ නිර්වාණයට භාවනා කියන්නේ එතකොට කරයක් ඒ අසත්‍යයෙන් අනාගතයෙන් අයයන් මාර්ගඵල දෙන්නේ ආපාතවල පැත්තට කරගෙන ඉන්නේ